නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එහෙමනම් මෙතනදී පෙන්වන උපාදාන පරිවත්ත සූත්‍රයට අනුකූලව අපි ධර්ම කාරණාවන් ටිකක් විග්‍රහ කරගන්නට බලමු. මහණෙනි මේ උපාදානස්කන්ධ පසෙකි කවර පසෙක් දෙයක් ඒ මෙසේය රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංඛාර උපාදානස්කන්ධ විඤ්ඤාණුපාදානස්කන්ධයි මහණෙනි යම් තාක් මම මේ පංච උපාදානස්කන්ධය චතුස් පරිවර්ත වශයෙන් ඇති සැටි අවබෝධ නොකලෙමිද මහණෙනි ඒ තාක් මම අபிසම්බුද්ධෙමි දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලෝකයේ මහන බමුන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාව අතර වූ සම්්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමි ප්‍රතිඥා නොකලෙමි එතකොට මෙතන පෙන්වන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධයන් චතුස්පරිවර්ත වශයෙන් ඇතිසැටියෙන් අවබෝධ කරනකම් බුදුරජාණන් වහන්සේ සම්්‍යක් සම්බෝධිය සාක්ෂාත් කළා කියලා මේ තුන් ලෝක ධාතුවෙත ප්‍රතිඥා කළේ නැහැ කියන එක. ඊළඟට පෙන්නනවා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව චතුස්පරිවර්ත වශයෙන් ඇති සැටියෙන් අවබෝධ කළාට පස්සේ අபிසම්බුද්ධයි කියලා ප්‍රතිඥා කළා කියලා. එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න ඕන පංච උපාදානස්කන්ධය කියලා කිව්වට පස්සේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධ කරගන්න තාක්කල් තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධිය සාක්ෂාත් කළා කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියනවා. පංච උපාදානස්කන්ධය අවබෝධ කළාට පස්සේ සම්මා සම්බෝධි සාක්ෂාත් කළා කියලා ප්‍රතිඥා දුන්නේ කියන එක පෙන්වන්නේ. එතන චතුස්පරිවර්ත වශයෙන් කියලා කාරණාව සතර ආකාරයකින් කියන කාරණාව රූපේ පිළිබඳව අවබෝධ කරලා තියෙනවා. වේදනාව සංඥාව සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව අවබෝධ කරගෙන තියෙනවා. එතකොට දැන් අපි හිතලා බලන්න ඕන රූපස්කන්ධය පිළිබඳව අවබෝධ කරනකොට රූපය පිළිබඳව අවබෝධ කරනකොට කොයි විදිහද රූපේ හතර ආකාරය කියන එකත් විස්තර කරලා තියෙනවා. එතකොට චතුස්පරිවර්තය කියන්නේ මොකක්ද කියන කාරණාව විස්තර කරනවා. චතුස්පරිවර්තය කෙසේද? රූපය අවබෝධ කළෙමි. රූප සමුදය අවබෝධ කළෙමි. රූප නිරෝධය අවබෝධ කළෙමි. රූප නිරෝධගාමිනී පටිපදාව අවබෝධ කළෙමි. වේදනාව අවබෝධ කළෙමි වේදනා සමුදය අවබෝධ කළෙමි වේදනා නිරෝධය අවබෝධ කළෙමි වේදනා නිරෝධගාමී පටිපදාව අවබෝධ කළෙමි සංඥාව සංඛාර විඥානත් අවබෝධ කරනවා ඒකේ සමුදය නිරෝධේ නිරෝධගාමී පටිපදාව විදිහට මෙන්න මේක තමයි චතුස්පරිවර්තය කියලා කියන්නේ. එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න ඕන රූපය අවබෝධ කළා කියනකොට අපි අද දවසේදී අවබෝධ කරගත්ත විදිහක් තියෙනවා ලෝක සම්මතයට අනුව රූපය පිළිබඳ. අපි අවබෝධ කරගත්ත විදිහ තමයි රූපය පිළිබඳව ලෝකයට සාපේක්ෂව ගත්තට පස්සේ අපිට හිතෙනවා රූපය පිළිබඳ අපිත් අවබෝධයක් තියෙනවා. රූපය කියලා කියන්නේ අපිට මේ පේන රූප ටික තමයි රූපය කියලා කියන්නේ. ඒ රූපයේ සමුදය අවබෝධ කළා කියලා කියන්නේ රූපය දැන් අපි හිතමුකෝ අපි පුංචි කාලේ උප්පත්තිය ලැබුවා. ඒ ඉපදෙනකොට මගේ ශරීරය තිබුණු විදිහ නෙවෙයි එන්න එන්න එන්න එක වෙනස් වෙලා ගියා. ඒකේ යම් දවසක නැති වෙලා ගියා කියන තැනකින් හෝ ඒකේ වෙනස් වීම දකින්නවා කියන තැනකින් නෙවෙයි මේ බුද්ධ දේශනාවේ රූපේ පිළිබඳව අවබෝධ කළා කියලා කියන්නේ. එතකොට මෙතන සම්පූර්ණයෙන්ම පෙන්නනවා පවතින රූපයක් පිළිබඳ නෙවෙයි විස්තර කරන්නේ රූපේ සමුදේ වෙන විදිහ රූපේ උපදින විදිහ රූපේ නිරෝධය වෙන විදිහ මේක නිරෝධගාමිනී පටිපදාව තේන ක්‍රමවේදය තමයි විස්තර කරලා පෙන්නන්නේ. එතකොට මේ රූපේ කවරයක් කියන කාරණාව විග්‍රහ කරනකොට සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා රූපද මහණෙනි මේ රූපයි කියනු ලැබේ. ආහාර සමුදයෙන් රූපේ සමුදේ වෙයි ආහාර නිරෝධයෙන් රූපේ නිරෝධ වෙයි මේ අරිමට මගම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න ඕන ආහාර සමුදයෙන් රූපය සමුදය වෙනවා කියනකොට ආහාර නිරෝධයෙන් රූපය නිරෝධ වෙනවා කියනකොට අපිට හිතෙනවා හරිනේ අපි අද දවසේදී මේ බත් පාන් කඩල මුංගට කව්පි ආහාරයට ගන්නකොට මේ ලවණු පළතුරු ආහාරයට ගන්නකොට රූපය හැදෙනවා වැඩෙනවා තමයි ඒ වැඩිලා වැඩිලා ඒ ආහාර නොදී හිටියොත් රූපේ නැති වෙනවා නේද කියන තැනකට අපි අදහස ගන්න පුළුවන්. එතකොට සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා රූපද කියන කොටත් අපිට හිතෙනවා හරි මේ ලෝකේ තියෙන මේ ධාතු ටික පඨවි ආපෝ තේජෝ වායෝ වර්ධනය කරන්නේ මේ ආහාර වලින් ඒ ආහාර දෙන්න දෙන්න එක වැඩෙනවා ඒ ආහාර නොදී ඉන්නකොට ඒක නැති වෙනවා දැන් ඕක දැක්කට පස්සේ ඕකට අරියට මග කියලා කියන්නේ නැහැ. එතකොට මෙතන පැහැදිලිවම පෙන්නනවා ආහාර සමුදයෙන් රූපේ සමුදය වෙයි ආහාර නිරෝධයෙන් රූපේ නිරෝධ වෙයි. මේ අරියට මගම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. එතකොට මේ ආහාර සමුදය සහ ආහාර නිරෝධය සාක්ෂාත් කරලා ඒක දකින්නවා කියලා කියන්නේ ඒක ඇත්ත දකින්නවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපද්දව ගත්තා කියන එක. හැබැයි අපි එළවලු පළතුරු බත්පාන් කනකොට රූපේ හැදෙනවා කියලා දකින්න එක ඒවා නොදී ඉන්නකොට රූපේ නිරෝධ වෙනවා කියලා දකින්න එක ආර්ය අෂ්ටාංගික මාර්ගයේද කියන එක නැවත හිතලා බලන්න වෙනවා. ඉතින් අපි කල්පනා කරගන්න ඕන අපි ආහාර කනබුන දේවල් දීලා දීලා රූපේ වර්ධනය කරගන්නවා රූපේ හැදෙනවා කියන එකත් ඒක නොදී ඉන්නකොට රූපේ නැති වෙනවා කියන එකත් අපිට පුළුවන් කමක් නැහැ අරියටමගේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගික ප්‍රතිපදා විදිහට පෙන්නන. ඒ නිසා අපි මෙතනදී හොඳට තෝරගන්නට උවමනයි අවශ්‍යයි ආහාර කිව්වට පස්සේ අපිට තේරෙන්න ඕන සතර ආහාරයක් ගැන ධර්මයේ විස්තර කරනවා. කබලින්කාර ආහාර, පස්සේ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර විදිහට ආහාර හතරක් විස්තර කරලා පෙන්වලා දීලා තියෙනවා. එතකොට මේ කබලින්කාර ආහාර කියනකොට විස්තර කරනවා අපි හොඳට තෝරගන්න ඕන මේ කබලින්කාර ආහාරය දකින්න ඕන ක්‍රමවේදය ගොඩාක් ගැඹුරු સિદ્ધාන්තයක්. ඒක රූපේ ඇත්ත දකින්න තැනින්ම දකින්න වෙනවා. එතකොට ඕජට්ටම කන් රූප කලාපන් ආහාරීති ආහාරෝ කියලා විස්තර කරන තැනක් තියෙනවා. ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප ගෙන එන බැවින් ආහාරයයි කියනු ලැබේ කියලා විස්තර කරපු තැනකුත් තියෙනවා. ඉතින් ඒ කාරණාවන් ගැඹුරෙන් ඉදිරියට විස්තර කරගන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේදී අපි කල්පනා කළා චුට්ටක් බලමු කොයි විදිහටද මේ ආහාර සමුදයෙන් රූපය සමුදේ වෙන්නේ ආහාර නිරෝධයෙන් කොහොමද රූපය නිරෝධ වෙන්නේ කියන කාරණාව. අපි කල්පනා කළොතින් සතර ආහාරය කියනකොට දැන් අපි හිතමු අපිට අද දවසේදී බත් හම්බ වෙන්නේ කොහොමද? කඩල හම්බ වෙන්නේ කොහොමද? මුං යට හම්බ වෙන්නේ කොහොමද? කව්පි හම්බ වෙන්නේ කොහොමද කියලා. අපි මේ විදිහට බත් පාන් කඩල මුං යට කව්පි කියලා වෙන් කරගෙන තිබුණාට දැන් අපි හිතමුකෝ අපි කොස් ගෙඩියක් තියනවා කියන තැන ඉඳලා කල්පනා කරලා ලෝකෙ පැත්තෙන් බැලුවත් අපිට කවදාකවත් කොස් ගෙඩියක් ගෙනල්ලා කපාගෙන ඒක ආහාරයට ගත්තයි කියලා ඇඟේ කොස් හැදෙන්නේ නැහැ. කව්පි කඩල මුංයට ආහාරයට ගත්තයි කියලා එහෙම හැදෙන්නේ නැහැ. ඒකෝට දැන් මෙතන අපි දකින්න ඕන ඊට එහා ගියපු ගැඹුරු સિદ્ધාන්තයක් තියෙනවා. එතකොට අපි සරලව දකින්න පුළුවන් තැනක් තියෙනවා මේ ඔක්කොම ඕජාව අටවිනි කොටගත් රූප කලාප තමයි අපි මේ කඩල මුං යට කවුපි විදිහට හැඳින්නුවට කියන තැන හැබැයි රූපය පිළිබඳ යථාර්ථය දකින්නකොට අපි තෝරගන්න ඕන අපිට කඩල හම්බ වෙනවද කියන එක දැන් අපි හිතමු අපි කඩලා දකින්නවා කියන තැන සිද්ධ වෙන સિદ્ધාන්තයේ මොන වගේ එකක්ද කියන කාරණාව අපි ධර්මානුකූලව විස්තර කරගන්න බලමු. දැන් අපිට කඩලා හම් වෙන තාක්කල් කව්පි මුං යට කියන කාරණාව හම් වෙන තාක්කල් අපිට පුළුවන් කමක් නැහැ මේ සතර ආහාරයෙන් මිදෙන්න. එතකොට මේක අපි කල්පනා කරලා බලන්න ඕන දැන් අපි කල්පනා කරමුකෝ මේ විදිහට අපිට කඩල පේනවා කියන තැන සිද්ධ වෙන સિદ્ધාන්තය මොකද්ද කියලා. අපි දැන් කල්පනා කරන්න ඕන ඇහැට ගැටෙන්නේ කඩලද කව්පිද මුං ඇටද බද්ද පාන්ද කියන එක චුට්ටක් තෝරගන්න ඕන. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියනකොට අපි දකින්න ඕන ඇහැට රූපේ ස්පර්ශ වෙනවා මිසක් ඇහැට කඩල ස්පර්ශ වෙන්නේ නැහැ. ඇහැට කවදාකවත් කඩල මුංයට කවුපි කියලා දෙයක් ස්පර්ශ වෙන්නේ නැහැ. ඇහැට ස්පර්ශ වෙන්නෙම වර්ණ සතහනක්. එහෙම නැත්නම් වර්ණ රූපය. එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මේ වර්ණ රූපය තුල කඩල තිබුණේ නැහැ. එතකොට ඒ වර්ණ රූපය ඇසුරු කරගෙන අපිට කවදාකවත් කඩල කියන එක දකින්න පුළුවන් කමක් නැහැ. දැන් ඒ වර්ණ රූපය දකින්නවා කියන තැන સિદ્ધාන්තේ කල්පනා කළොතින් ඇහැ රූප චක්ඛු විඥාන ස්පර්ශයෙන් අපිට පහල කරනවා පස්සපච්චා වේදනා කියන විදිහට දැන ගැනීම මාත්‍රයක්. හැබැයි ඒ දැන ගැනීම මාත්‍රය තුල අපි තෝරගන්න ඕන කඩල තිබුණේ නැහැ කියන එක. මොකද අපි මෙන්න මේ විදිහේ උපමාවක් අරගෙන කල්පනා කරලා බැලුවොතින් අපි දකුණු අතයි වම් අතයි එකතු කරලා අප්පුඩියක් ගැහුවට පස්සේ අපිට කියන්න පුළුවන් කමක් නැහැ අප්පුඩිය හඬ දකුණු අත ඇතුලේ තිබිලා ආවද වම් අත ඇතුලේ තිබිලා ආවද කියලා. ඇත්තටම මේ හඬ දකුණු අතේ තිබුණෙත් නැහැ වම් අතේ තිබුණෙත් නැහැ. දකුණු අතෙත් නැති වම් අතෙත් නැති ශබ්දයක් අපිට ස්පර්ශය ඇසුරු කරගෙන පහළ වුණා. හැබැයි ඒ ශබ්දේ කොතන හටගත්තද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හරියට අපි අර නිතර ගන්න උපමාව වගේ ඡායාව කියන කාරණාව අපි ගත්ත හෙවණැල්ල එහෙම නැත්නම් ඡායාව ප්‍රතිබිම්බේ කියන තැන අපි ගොඩක් දේශනාවල විග්‍රහ කරගෙන තියෙනවා ආලෝකයේ ඇති විටක ගහක හෙවණැල්ල ඡායාව පොළවට පතිත වෙනවා කියන સિદ્ધාන්තයත් ඒ විදිහමයි ආලෝකයත් ආලෝකයේ නිසා ගහ නිසා පොළව නිසා හෙවණැල්ල පවතිනවා කියනවා මිසක් හෙවණැල්ල පොළවේ තියෙනවා කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට අපි තෝරගන්න ඕන පොළව අපි දකින්නවා කියන තැනත් ගහ දකින්නවා කියන තැනටත් ආලෝකය දකින්නවා කියන තැනටත් ගිහිල්ලා බැලුවොත් හොඳට කල්පනා කරන්න ගහ ආලෝකය පොළොව කියන સિદ્ધාන්තය නිසා ඡායාව පවතිනවා කියනකොට ඔබ හිතන්න මෙන්න මේ ඡායාවට කතා කරන්න පුළුවන්ද ඡායාව විද්‍යාමාන වීමකින් තොරව ගහ ගැන පොළොව ගැන ආලෝකය ගැන පුළුවන් කමක් නැහැ. ඡායාවට කතා කරන්න පුළුවන් කියලා හිතුවොත් ඡායාව විද්‍යාමාන විච්ඡ තැනදී පමණමයි ඡායාවට පුළුවන් ගහගෙන පොළොව ගැන ආලෝකය ගැන දැනීම ඇති කරගන්න. එහෙනම් අපිට එතනදි තේරෙන්න ඕන මේ ඡායාවට විතරම නම් පුළුවන්කම තියෙන ඡායාව ඇතිකල්ලිම නම් පුළුවන්කම තියෙන ඡායාවට ගහගෙන පොළොව ගැන ආලෝකය ගැන කතා කරන්න. අන්න ඒ වගේ අපි තෝරගන්න ඕන රූපය ඇහැට ගැටිලා චක්කු විඥානය පහල කරලා ඒ ස්පර්ශය නිසා මේ දැනීම් මාත්‍රය පහල කරගත්ත තැනදී ඒ පෙනීම මත පදනම් වෙලා අපිට පුළුවන් පෙනීම විද්‍යාමාන වුණු තැන එහෙම නැත්නම් පස්සපච්චා වේදනා කියන තැන හටගත් තැනදී ඇහැ රූප චක්කු විඥාන ගැන දැනුමක් ඇති කරගන්න. හැබැයි අපි තෝරගන්න ඕන පොළවවත් ගහවත් ආලෝකයවත් කියන එක ඡායාවට හම්බ වෙන්නේ නැහැ. තව විදිහකට කිව්වොත්. ඡායාවට ඡායා මාත්‍රේ පමණමයි හම්බ වෙන්නේ. හැබැයි ඒ ඡායා මාත්‍රේ මතපදනම් වෙලා ගහ පොළව ආලෝක කියලා කතා කරනවා වගේ අපි මේ පෙනීම මාත්‍රේ මතපදනම් වෙලා ඇහැ රූප චක්කු විඥාන ගැන කතා කරනවා. හැබැයි ඇහැ රූප චක්කු විඥාන හම්බ වෙන්නේ නැහැ. හරියට හෙවණැල්ලට පොළව ස්පර්ශ වෙලත් නැහැ, ආලෝක ස්පර්ශ වෙලත් නැහැ, ගහ ස්පර්ශ වෙලත් නැහැ. හැබැයි ඒ තුලින් තොරව හෙවණැල්ලකුත් නැහැ, ඡායාවකුත් නැහැ. අන්න ඒ වගේ පෙනීම කියන එකේ ගෑවිලා ස්පර්ශ වෙලා නැහැ හැවත් රූපේවත් චක් විඥානේවත් ගෑවිලා තැවරිලා නැහැ හැබැයි ඒතෙමින් තොරව අපිට කතා කරන්න පුළුවන් කමකුත් නැහැ පෙනීම අධ්‍යයනය. එහෙනම් අන්න ඒ වගේ අපි දකින්න ඕන මේ පෙනීම කියන කාරණාව ඇහැට රූපයට චක් විඥාණයට අයිති නැති ධර්මතාවයක් වගේ. අපි දැන් මෙතනදී අප්පුඩි හඬක උපමාවක් ගත්ත එකත් ওই විදිහමයි. අර පොළව කියන තැන ඡායාව වැටිලා තියෙනවා කියලා අපිට දැක්මක් තිබුණාට පොළවේ වැටිලා නැහැ වගේ මේ දකුණු අතයි වම් අතයි එකතු කරලා එන අප්පුඩි හඬ කොහෙවත් වැටිලා තියෙන එකක් කොහෙවත් ඇවිල්ලා තියෙන එකක් නෙමෙයි. එතකොට සනිදස්සනයි කියපු මාධ්‍ය ඔස්සේ එහෙම නැත්නම් පෙනීම කියන දැක්ම මත පදනම් වෙලායි පොළොවේ පතිත වෙලා තියෙනවා කියන මුලාවකට එන්නේ. හැබැයි පොළොවේ පතිත වෙලා නැහැ. ඒ වගේම තමයි මෙතනදී අපි තෝරගන්න ඕන අනිදස්සනයි කියපු විදිහට දකින්න බෑ හැබැයි විද්‍යාමාන වීමක් තියෙනවා අප්පුඩි හඳ කියන එක. හැබැයි ඒක මොන මාධ්‍යවත් පිහිටලා නැහැ. එතකොට අර ඡායාව කියන එකත් මොන මාධ්‍යවත් කොතනවත් පිහිටලා තියෙන එකක් නෙවෙයි. එහෙනම් අපි හොඳට තෝරගත යුතුයි අපිට කඩල තියෙනවා කියලා ගන්න තැන තියෙන સિદ્ધාන්තයත් ඒ වගේමයි. අපිට කඩල කව්පි මුං යට කියලා ඇති කරගත්ත දැනුමක් තියෙනවා. අපිට සංකල්පිත ටිකක් තියෙනවා. මෙන්න මේ සංකල්පිතයට අනුකූලව මේ સિદ્ધාන්තේ පෙනීම මාත්‍රේ හටගන්නකොට ඒ පෙනීම මාත්‍රේ මත පදනම් වෙලා අපේ මනෝවිඤ්ඤාණය හරහා අර සංකල්පිතය ගෙනල්ලා දෙනවා ආවර්ජිනී කරලා දෙනවා කඩල කියලා. හැබැයි ඇත්තටම කඩල කියලා දෙයක් පෙනුනා නෙවෙයි කඩල කියන මනෝ විඤ්ඤාණයේ දැනගැනීමක් පහළ කළා විතරයි. එහෙනම් අපිට එතනදි තේරෙන්නට අවශ්‍යයි පෙනීම කියන સિદ્ધාන්තය ඇතුලේ කඩල තිබුණේ නැහැ. පෙනීම කියන સિદ્ધාන්තය ඇතුලේ කඩල හම්බුනේ නැහැ. පෙනීම කියන સિદ્ધාන්තය හරහා මනෝ විඥානයේ ආවර්ජනයක් විතරමයි මනසේ දැන ගැනීමක් විතරමයි මේ කඩල කියන සිද්ධ කරන්නේ. දැන් අපි හිතමු ඊළඟට අපි කියනවා මේ කඩල වල සූර්ණ කියලා. හැබැයි අපි හොඳට තෝරගන්න ඕන කඩල වල සුවඳ කියලා එකක් ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ නැහැ අර අප්පුඩි හඬ විදිහටම අප්පුඩි හඬට අපි හිතමුකෝ හඬ ආවේ කොහෙන්ද කියලා අපි කතා කරන්නේ හඬ මත පදනම් වෙලා. එතකොට අපිට දකුණු අතට වම් අතට පවරන්න බැරුවා වගේ ඒ ආවේ කොතනින්ද කියලා ඒක හේතුප්‍රත්‍යයෙන් හටගෙන නිරෝධ වුණා කියන දැක්මකට එනවා මිසක් අපිට ආවේ අහවල් තැන අතන ඉඳලා කියලා කතා කරන්න බෑ. අන්න ඒ වගේ අපි හොඳට තෝරගන්න ඕන නාසයට ගන්ධ ස්පර්ශ වෙලා මෙන්න මේ ගාන විඥානයේ පහල කරලා මේ ස්පර්ශයෙන් මේ දැන ගැනීම පහල කරනකොට එහෙම නැත්නම් එතනත් අපි තෝරගන්න ඕන මුතය ඒ දැන ගැනීම මට්ටම පහල කරනකොට ඒ මත පදනම් වෙලා අපේ මනසෙන් ආවර්ජිනේ කරනවා අනේ මේ කඩලවල සුවඳ කියලා. ඒක මනෝ ආවර්ජිනයක් මිසක ඒක අපි හොඳට තෝරගන්න ඕන ඇතුලේ පුජ්‍යලයක් ඉඳලා එළියේ තිබුණු කඩලවල කියලා සුවඳක් වින්දේ නෑ. හරියට අපි තෝරගත යුතුයි අර ඡායා මාත්‍රයට අයිතිකාරත්වයක් දෙන්න බැරුවා වගේ. ඒක අහවල් තැනින් ආව අතන ආව කියලා ඒකට පැනවීමක් කරන්න බෑ වගේ මේ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ticket අපිට පුජ්‍යලක්ෂයෙන් පැනවීමක් කරන්න පුළුවන් කමක් නැහැ පුජ්‍යලයක් විසින් බලන් ඉන්නවා කියලා. ඉතින් මේ පුජ්‍යලයක් විසින් බලන් ඉන්නවා කියන මුලාවටපත් වුනොත් ඒ මුලාව මත පදනම් වෙලා තමයි අපි හිතන් ඉන්නේ අපි කඩලා දකින්නවා කියලා. ඉතින් අපි දැන් හොඳට තෝරගන්න ඕන ඊළඟට කඩලවල රසය කියනකොටත් එතන සිද්ධ වෙන්නේ දිවට රස ස්පර්ශ වෙලා දිව්‍යා විඥානයේ පහළ කරන ඒ තුන්දෙනාගේ ස්පර්ශය නිසා දැනීමක් හටගන්නවා. හැබැයි දැනීම කියන දේ අපි හොඳට තෝරගන්න ඕන දිවවත් රසේවත් දිව්‍යා විඥානේවත් නෙවෙයි දැනීමත් තවරගන්න යන්න එපා දිව රස දිව්‍යා විඥාන කියන එක. හරියට ඡායාවේ පොළවවත් ආලෝකයවත් ගහවත් ඇවිරිලා නැහැ වගේ දකින්න. එතකොට ඡායාව විදිහට දකින්න මේ දැනෙනවා කියන මට්ටම වේදනාව. එතකොට ඒ ඡායාවේ පොළව ගෑවිලත් නැතිනම් ඒ ඡායාවේ ගහ ගෑවිලත් නැතිනම් තැවරිලත් නැතිනම් ආලෝකය තැවරිලත් නැතිනම් ඡායාව ගහෙන් පොළවෙන් ආලෝකයෙන් වෙන් කරන්න බැරි නම් මෙන්න මේ පෙනීම කියන එක හොඳට තෝරගන්න. ඇහිීම කියන එක දැනීම කියන එකත් ඒ විදිහමයි මෙතනත් මේ දැනීම කියන දැනීම මාත්‍රය තවර ගන්න යන්න එපා දිවේවත් රසේවත් දිව්‍යා විඥානයවත් එහෙනම් එතන දැන ගැනීම කියන දැනීම මාත්‍රේ දිවටවත් රසයටවත් දිව්‍යා විඥාණයටවත් අයිති නැති සිද්ධාන්තයක්. එතනදී ඒ වගේම අයිතිකාරත්වයක් පනව ගන්න එපා මේ දැන ගැනීම මට දැනෙන එකක් කියලා. මොකද අර හෙවණැල්ල මායාවක් මිසක ඒ හෙවණැල්ලට පුළුවන් කමක් නැහැ හෙවණැල්ලට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්න. ඒ ඡායාවට ඕන විදිහට ඕන ඕන විදිහට මේ ඡායාව අහවල් අහවල් විදියට හැසිරෙන්න ඕනේ කියලා තීරණය කරන්න බෑ. ඒකට අයිතිකාරත්වයක් පනවන්න බෑ. අන්න ඒ වගේම මේ දැනගැනීම් ස්වභාවයේ කවදාකවත් අවිද්‍යාසහගත නිගමනයකින් තීරණය කරන්න එපා. එළියේ තිබුණ එක ඇතුළේ හිටපු මම දැනගත්තා කියලා. මගේ දිවේ තවරුණා කියලා. හරියට එහෙම දකින්නවා නම් ඒ දකින්නේ ගහ ඇවිල්ලා පොළවේ දැන් තැවිරිලා තියෙන ආලෝක පරිවර්තනයකින් කියලා. හැබැයි ගහ ඇවිල්ලා පොළවේ තැවිරිලා නැහැ. ගහේ දෙයක් ඇවිල්ලා පොළවේ ගියවිලා නැහැ. එතකොට අපි තෝරගන්න ඕනේ ඡායාව කියන්නේ විද්‍යාමාන වීමක් මිසක කොහෙවත් තැවිරිච්ච තවරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් මෙන්න මේ දැනීම කියන ටිකත් අපි හොඳට තෝරගන්න අවශ්‍යයි. දිවේ රසයේ දිව්‍යා විඥාණයට අයිති නැසී ධර්මතාවයක් කියන එක. එහෙනම් අපිට කවදාකවත් දිවවත් රසේවත් දිව්‍යා විඥාණයවත් නැහැ මේ දැන ගැනීම කියන එක ඇතුලේ. එතකොට අපිට කවදාකවත් දිව රස දිව්‍යා විඥාන කියන එක හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේම මෙන්න මේ දිව රස දිව්‍යා විඥානයේ කියන ටික බිඳුණු බව විතරයි. මොකද අපිට ඒ ටික හටගෙන නිරෝධ වුණා කියන බවට සංඥාවක් විතරයි මේ ගෙනල්ලා දීලා තියෙන්නේ. වේදනා මාත්‍රයක් විතරයි ගෙනල්ලා දීලා තියෙන්නේ. එතකොට දිව රස දිව්‍යා විඥාන මේක කඩලවල රස කියන ටික මනට ධම්ම ස්පර්ශයෙන් ගෙනලා දෙන මනෝවිඤ්ඤාණය දැන ගැනීමක් මිසක ඒක අපි තෝරගන්නට අවශ්‍යයි කවදාකවත් රසය පිළිබඳවත් දිව පිළිබඳවත් මේ රූපය පිළිබඳවත් දැනගත් දෙයක් නොයි කියන තැනට අපිට නුවණ තියෙන්නට ඕන. එතකොට අපි කඩලා අල්ලනවා කඩලා අල්ලනවා කියන තැනත් එවෙනිම સિદ્ધාන්තයක් තියෙනවා. එතකොට අපි හොඳට තෝරගන්න ඕන කය පොට්ටබ්බ කාය විඥාණයෙන් දැනගන්න දැනගැනීම කියන මට්ටම මිසක් කඩලල්ලන સિદ્ધාන්තයක් නෙවෙයි තියෙන්නේ. එතකොට ඒ දැන ගැනීම කියන එක කයටවත් පොට්ටබ්බේටවත් කාය විඥාණයටවත් අයිති නැහැ. එහෙනම් දැන ගැනීම තවර ගන්න එපා. කයේ කය ඇතුලේ හිටපු කෙනෙක් එළියේ තිබුණ එක ඇල්ලුවා කියන මුලාවකටපත් වෙන්න එපා. එතකොට තවරන්න යන්න එපා මේ දැන ගැනීම කියන එක කයටවත් පොට්ටබ්බේටවත් කය විඥාණයටවත්. ඒ තුනට අයිති නැති ධර්මයක්. එතකොට අපි හොඳට තෝරගන්න ඕනේ මේ දැන ගැනීම මාත්‍රයේ මතපදනම් වෙලා. මෙහෙම දැනීමක් එන්න පුළුවන් කමක් නැහැ. කයට පොට්ටබ්බ ස්පර්ශ වුණේ නැත්නම් කාය විඥානේ පහළ වුණේ නැත්නම් කියලා. මනසේ මනෝවිඤ්ඤාණය දැන ගැනීම මාත්‍රයක් පහළ කරනවා මිසක ඒක මනෝවිඤ්ඤාණය දැක්මක් මිසක ඇතුළේ ඉන්න කෙනෙක් එළියේ තිබුණු කඩල ඇල්ලුවා නොවේ කියන තැනට අපි දකින්නවා. අන්න එදාට අපිට තේරෙනවා මේ රූපය කියන්නේ මොකක්ද කියන එක. එතකොට මේ රූපය පිළිබඳ දකින්නකොටම අපි දන්නවා රූපය සමුදේ වෙන්නේ කොහොමද කියන කාරණාව. අපි තෝරගත යුතුයි රූපය කියලා කියන්නේ එක විදිහකින් ගත්තොතින් දුකමයි. රූපේ සමුදය කියලා කියන්නේ ඇත්තටම දුකේ සමුදයමයි. රූපේ නිරෝධය කියලා කියන්නේ දුකේ නිරෝධයමයි රූපේ නිරෝධ කරන පිළිවෙත කියලා කියන්නේ දුක නිරෝධ කරන පිළිවෙත. අපිට කඩල කියලා දෙයක් හම් වෙනවා නම් ඇතුළේ ඉන්න කෙනෙකුට දකින්න පුළුවන්, ඉඳින්න පුළුවන්, ලෙව කන්න පුළුවන්, අල්ලන්න පුළුවන් විදිහට කඩල කියලා දෙයක් ඇතුළේ ඉන්න කෙනෙකුට එළියෙන් හම් වෙනවා නම් අන්න එතන එයාට රූපයක් හම්බෙලා රූප සමුදයට යහුවෙලා කොටු වෙලා ඉවරයි. එයා ඒ රූපේටයි රූප සමුදය තුලයි ජීවත් වෙනවා නම් එයා ඒ ජීවත් වෙන්නේ දුකයි දුක්ඛ සමුදයයි තුල කියන එක පිළිබඳ අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඔන්න ඔය දුකයි දුක්ඛ සමුදයයි දෙක තමයි අපිට මේ රූපයයි රූප සමුදයයි කියලා කියන්නේ. එතකොට මේ රූපය නිරෝධ කරන පිළිවෙතයි නිරෝධ කරන මාර්ගයයි දකින්න නම් අනිවාර්යයෙන්ම රූපය කියන කාරණාව අපිට හම් වෙන්නේ නැති තැනකින් දර්ශනයක් තියෙන්න ඕන. ඉතින් ඒකයි නැවත නැවත මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ අපරියාපන්න භූමිය විස්තර කරපු තැනදී ආර්ය භූමියේ කවදාහක්වත් රූපය පිළිබඳ පැනවීමක් කරන්නේ නැහැ. එහෙනම් අපි හොඳට තෝරගන්නට අවශ්‍යයි ආහාර සමුදයෙන් රූපය සමුදය වෙනවා කියනකොට දැන් අපිට හොඳට නුවණක් එන්නට අවශ්‍යයි මෙන්න මේ විදිහට කබලින්කාර ආහාරය අපිට හම්බ වෙච්ච තැනදී අපිට ඒ කියන්නේ පුජ්‍යල භාවයෙන් රූපය හම්බ වෙච්ච තැනදී අපි මොකද්ද කරන්නේ? ඒ මත පදනම් වෙලා පස්සේට ආහාර සපයනවා. ස්පර්ශයට ආහාර සපයනවා මොකද්ද? අනේ කඩල මේ විදිහේනේ. මම මේ කඩල දැක්කානේ කඩල වල රස මෙහෙම මෙහෙමනේ කියලා බාහිරින් හම්බෙච්ච කඩලවල අන්නේ බාහිරින් හම්බෙච්ච රූපේ අපි ඇති කරගන්නවා දුක්ඛ සමුදය. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ ස්පර්ශය ඔස්සේ මනෝවිඤ්ඤාණයට ආහාර සපයනවා. එතකොට දැන් අපි තෝරගන්න ඕන මනෝ සංචේතනා සකස් කර කර මේ කඩල මේ විදිහයි මේ විදිහට හදන්න පුළුවන් අර විදිහට හදන්න පුළුවන් දැන් ඔන්න ලෝකේ මනෝ සංචේතනා සකස් කර කර විඥාණයට ආහාර දෙනවා එහෙනම් දැන් අපිට තේරෙන්න අවශ්‍යයි කබලින්කාර ආහාරය කොතනද? අන්න එතනදී එයාට මේ ලෝකේ රූපය හම්බ වෙනවා කියන තැන තමයි ආහාරය තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒකත් එක්ක ස්පර්ශ වෙන්න පටන් ගන්න රූපය රූපයත් සමග ස්පර්ශ කරන්න පටන් ගන්න. පුජ්‍යල භාවයෙන් යුක්ත රූපේ මම දකින්නවා කියන තැනට එනකොට පුද්ගල භාවයෙන් යුක්තව සද්දේ මට ඇහෙනවා කියන තැනට එනකොට ගන්ධය මට දැනෙනවා කියන තැනට එනකොට අන්න පස්සේට ආහාර දෙන තැන. ඒත් එක්ක මොකද්ද වෙන්නේ? මට පේන මට ඇහෙන මට දැනෙන රූප ටිකත් එක්ක මනෝ සංචේතනා ගොඩනගලා විඥාණයට ආහාර සපේ සපේ අන සසර සමුදයක් තියෙනවා ඒක තමයි අපි තෝරගන්නට අවශ්‍ය කරන්නේ හැබැයි මෙන්න මේ ආහාර නිරෝධයෙන් එයාට පුළුවන් නම් රූපේ නිරෝධය කරන්නට රූපේ නිරෝධය සාක්ෂාත් කරගන්නට අපි හොඳට තෝරගන්න ඕන එයාට තේරෙන්නට අවශ්‍යයි රූපය හම් වෙන්නේ නැහැ ඇතුළේ ඉන්න කෙනෙකුට මේක පටිච්ච සමුප්පන්න ධර්මයක් අපිට කොයිම කලකවත් රූපය කියන කාරණා මුණ ගැහෙන්නේ නැහැ කියන තැන සකස් කරනකොට රූපත් නිරෝධයි ආහාර ටිකත් නිරෝධයයි. දැන් එයාට රූපේ හම් වෙලා නැහැ, රූපේ සමුදේ නැහැ. ඒ නිසා මොකද්ද වෙන්නේ? එයාට දැන් කබලින්කාර ආහාරය ගොඩනගෙන්නේ නැහැ. කබලින්කාර කරන්න පුළුවන් ආහාරයක් එයාට ගොඩනැගිලා නැහැ. එළියේ තියෙන රූපයක් ඇතුලේ කෙනෙකුට දකින්න පුළුවන් කියන දෘෂ්ටිය නැති නිසා ස්පර්ශ වෙන්නේ නැහැ රූපේ. එතකොට රූපේ පුජ්‍යලයකට ස්පර්ශ වෙන්නේ නැහැ කියන දැක්මට ආවට පස්සේ ඒ වෙනුවෙන් මනෝ සංචේතනාවන් නැති කරන විදිහක් නැහැ. එයා දන්නවා රූපේ නෙවෙයි හැම වෙලා තියෙන්නේ මේ නාම ධර්මතා ටිකමයි මුණ ගැහෙන්නේ කියන දර්ශනය පහළ වෙලා තියෙනවා. ඒ නිසා දැන් මොකද්ද කරන්නේ විඤ්ඤාණේ පෝෂණය කර කර ආහාර දෙන්න ක්‍රමවේදයක් නැහැ. මේක හොඳට තෝරගන්න ඕනේ. එහෙනම් අපි හොඳට දකින්න ඕන නුවණ මෙහෙवला වේදනා සංඥා සංඛාර විඥාන කියන ටිකත් මේ විදිහටමයි සිද්ධ වෙන්නේ. අපි දැන් හිතලා බැලුවොතින් වේදනාව කියලා කියන්නේ ඒ විදිහටම චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස විදිහට සකස් වෙන වේදනා ටික සංඥාවත් අපිට ගන්න වෙන්නේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, සංඛාර ටිකත් අපිට ගන්න වෙන්නේ ඒ විදිහටම තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳ ඇතිවන සංචේතනා ටික විඥාන ටිකත් අපිට ගන්නට වෙන්නේ නාම රූප දෙක සමුදේ වෙනකොට විඥාන සමුදේ වෙනවා නාම රූප දෙක නැති තැනදී විඥාන නිරෝධ වෙනවා කියලා. මෙතනදීත් අපි උත්සාහවන්ත වෙන්නේ අවසාන වශයෙන් නාම රූප පරිච්ඡේද ඥානයකට යන්නේ. නාමයයි රූපයයි දෙක එකට බද්ධ වෙන තැනදී එකට හම් වෙනවා කියන තැනදී එයාට කවදාහක්වත් නාම ධර්මතා ටිකයි රූප ධර්මතා ටිකයි එකහු වෙලා තියෙනකන් විඥාණය සකස් කර කර සසර යන සංඛාර වැඩපිළිවෙලින් පුළුවන් කමක් නැහැ මිදෙන්නට. තව විදිහයකට කිව්වොත් රූපේ හම් වෙනවා කියලා කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං එතකොට අවිද්‍යාව කියන ධර්මතාවයේ මත පදනම් වුණොත් විතරයි නාම රූප කියන දෙක එකට හම් හැබැයි කුසල මූලයක් තුල ලෝකෝත්තර දර්ශනයක් තුල කවදාහක්වත් රූපේ හම් වෙන්නේ නැහැ. එතන තියෙන්නේ විඥාන පත්‍ය නාමන් කියන ධර්මතාවය විතරයි. එයාට ඇවිල්ලා තියෙනවා නාමයෙන් රූපේ වෙන් කරගන්න පුළුවන් නුවණක්. නාම රූප පරිච්ඡේදයක් කරන්නට පුළුවන් දැක්මක් දර්ශනයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා එයා කවදාහක්වත් රූපයයි නාමයයි දෙක ගැට ගහගෙන මේ සසර ගමන දුවන්න තිබුණු හේතුවට නැවත වැටෙන්නේ නැහැ. එයා දන්නවා නාම රූප දෙක ගැට ගැහිච්ච තැන ලෝකය සමුදේ වෙනවා එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය සමුදේ වෙනවා. තව විදිහකට කිව්වොත් රූපය හම් වෙන තාක්කල් රූපයේ මුණ ගැහෙන තාක්කල් රූපයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කියන මානසික මට්ටම තියෙන තාක්කල් පවත්තන තාක්කල් මොකද්ද වෙන්නේ ඇතුළේ ඉන්න කෙනා එළිය එකත් එක්ක සම්බන්ධ වෙනවා කියන තැනටපත් වෙලා එයා එතනින් එහාට මෙන්න මේ නාම රූප දෙක ගැට ගහගෙන සසර ගමනක් සැරිසරන්නට අවශ්‍ය කරන තැනකටපත් වෙනවා. අපිට තේරෙන්න ඕන වැටහෙන්න ඕන තැනක් තියෙනවා. මේ රූපයේ පිළිබඳව දකින්නකොට රූපේ ආස්වාදයක් නැත්තම් ලෝක සත්‍යෝ රූපයට කොටු වෙන්නේ නැහැ කියන තැනක් තියෙනවා. එතකොට දැන් අපි එතනදි දකින්නට අවශ්‍යයි රූපේ ආස්වාදයක් තියෙන නිසාමයි ලෝක සත්වයෝ මේ රූපය සමග ගනුදෙනු කරන්නේ කියලා සූත්‍ර දේශනාවල සඳහනක් තියෙනවා. එතකොට කෙනෙක් ගොඩනගෙන තර්කයක් තමයි රූපේ ඒ විදිහට රූපේ ආස්වාදයක් තියනවා කියලා කියලා තියෙනවා නම් රූපේ හම් වෙන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? රූපේ ආස්වාදයක් තියෙන නිසාමයි ලෝක සත්‍යය රූපයට කොටු වෙන්නේ රූපය සමග යන්නේ කියන එක නිසා තරකයක් ගොඩනගෙනවා ආ එහෙමනම් රූපය හම් වෙන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ ඔන්න රූපය සමග යනවා කියලා කියලා තියෙනවා රූපේ ආස්වාදයක් තියෙන නිසා යන්නේ කියලාත් කියලා තියෙනවා එහෙනම් රූපය හම් වෙන්නේ නැත්නම් කොහොමද ආස්වාද හම් වෙන්නේ කියන තැනක් ගොඩනගන්න පුළුවන් අපි හොඳට තෝරගන්නට අවශ්‍යයි රූපේ කියන කාරණාව මුණගැහෙන මානසික මට්ටමක් හැදෙනකොට අවිද්‍යාසහගත දැක්මක් සකස් වෙනකොට එයා තුල කුජල භාවයක් ගොඩනගෙනවා. දැන් අපි හිතලා බලමුකෝ. ඇහැ කියන්නේ රූපයක්නේ. එතකොට චක්කු රූපේනේ. එතකොට චක්කු රූපේ අර්ථ දැක්වීමට අපි ගිහිල්ලා බැලුවොතින් ඇහැ පිළිබඳව අර්ථ දක්වලා තියෙන්නේ අනිදස්සනෝද සප්පටිගෝද ධම්මායතන ඒ කියන්නේ අත්භව පරියාපන්නෝ එතකොට අනිදස්සනයි සප්පටිගයි හැබැයි අත්භව පරියාපන්නයි ඇහැ එතකොට හැබැයි දකින්න බැරි ඇහැ හැබැයි ස්පර්ශය නිසා උපදිනවා කියන තැනටපත් වෙන දෙයක් අනිදස්සන විච්ඡය හැබැයි එතන තියෙන අත්භව පරියාපන්නයි කියලා ඇහැ කියන එක හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ අත්භාව කියලා කියන්නේ පුජ්‍යල භාවයට. තව විදිහකට කිව්වොතින් අත්භාව පරියාපන්නයි කියලා කියන්නේ ආත්ම දෘෂ්ටියට. ආත්මයක් තියෙනවා මම කියලා කෙනෙක් ඉන්නවා ඒ මට මගේ තුල ඇහැක් තියෙනවා. ඒ කියන්නේ පුජ්‍යල භාවයේ ආත්ම දෘෂ්ටිය ආත්මයක් සහිත මමෙක් සැරිසරනවා කියන තැනටපත් වුණාට පස්සේ ඒ තාක්කල් එයාට ඇහැ කියන එක තියෙනවා මම කියලා කෙනෙක් රූප දකින්න ඇහැ තියෙනවා කියන තැනටපත් වෙනවා. අන්න ඒ තැනටපත් වෙන තාක්කල් මොකද්ද වෙන්නේ? එයාට හිතෙනවා බාහිර ලෝකයක් සමග ගනුදෙනු කරන ඇහැ දරාගත්ත මම ඉන්න නිසා ඒ ඇහෙන් මම තමයි රූපය දකින්නේ මම තමයි වේදනාව විඳින්නේ මම තමයි රූපය දිහා බල බලා ඒක වින්දනය කරන්නේ කියන තැනටපත් වෙච්ච ගමන් අන්න යාට නැවත නැවත ලෝකයේ තියෙන ආස්වාදයේ ගන්නට ඕන කියන මානසික මට්ටම ගොඩ නැගෙනවා. එතකොට අපි හිතලා බලන්න ඕන අවිද්‍යාවට සාපේක්ෂව තමයි රූපය හම්බ වෙන්නේ. පුජ්‍යල භාවයට සාපේක්ෂවම තමයි අත්භව පරියාපන්න භව තුල ඉඳලායි ඇහැ රූප සමග ගනුදෙනු කරන්න පුළුවන් අවිද්‍යාව සහගත දැක්මට කොටුවේ. ඒ තාක්කල් මොකද්ද වෙන්නේ? මෙන්න මේ ආස්වාදයේ කියන තැන යා බලාපොරොත්තු වෙනයි. ඇහැ හම්බ වෙනකන් රූපේ හම්බ වෙනකන් ඇහෙන් රූප දකින්න මම ඉන්න තාක්කල් ඒ රූපේ දිහා බලලා තමයි මම විඳින්නේ කියන දෘෂ්ටිය තුල ඉන්න තාක්කල් වින්දනය කරන්න කෙනා ඉන්නවා වින්දනය කරන්න තැන තියෙනවා. අන්න ඒ තාක්කල් කාටවත් පුළුවන් කමක් නැහැ මේ අත්භාව පරියාපන්න භවෙන් මිදුනොත් විතරයි එයාට තේරෙන්නේ මෙන්න මේ ලෝකයේ සමග ගනුදෙනු කරන්නට පුළුවන් කමක් නැහැ ඇහැ හම්බ වෙන්නේ නැහැ කියන එතකොට අපි තෝරගන්න ඕන මෙන්න මේ අත්භාව පරියාපන්න භව තුල ඉන්න තාක්කල් ලෝකයේ සැපයි සාරයි වටිනකමක් තියෙනවා මේ ලෝකේ තියෙන සැපේ මම භුක්ති විඳින්න ඕනේ ඇයි? එයා මොකද්ද කරන්නේ? එළියේ තියෙන එක සමග තමයි මම ගනුදෙනු කරන්නේ මට තමයි හම්බ වෙන්නේ කියන වින්දනය තුල ඉන්නවා. රූපේ විඳින්න පුළුවන්, ශබ්දේ විඳින්න පුළුවන්, ගන්ධේ විඳින්න පුළුවන්, රසේ විඳින්න පුළුවන් කියන අත්භාව පරියාපන්න දෘෂ්ටිය සකස් වෙලා තියෙනවා. පුජ්‍යල භාවයේ ආත්ම දෘෂ්ටිය තියෙනවා. ඒ තාක්කල් මොකද්ද වෙන්නේ? එයා මේ ආස්වාදය ඇතුළේ ඉන්නේ. ඇයි විඳින්න පුළුවන්, වින්දනය කරන්න පුළුවන් කියන මට්ටම තුල ඉන්නේ. හැබැයි එයාට මේ පටිච්ච සමුප්පාදයේ නොදකින තාක්කල් ආදීනමේ වැටහෙන්නේ නැහැ. එහෙනම් දැන් මේ ආදීනමේ කියන්නේ මොකද්ද? ආදීනමේ කියලා කියන්නේම තෝරගන්න තෝන රූපේ හම් වෙන එකමයි ආදීනවේ. රූපේ සමුදේ වෙන එකමයි ආදීනවේ. ඇයි රූපේ සමුදේ වෙන තාක්කල් එයා ඉන්නේ අවිද්‍යාව තුළ. විද්‍යාවට ආවට පස්සේ මේ රූපය මුණ ගැහෙන්නේ නැහැ කියන දර්ශනයට ආවට පස්සේ තමයි තේරෙන්නේ මේ ආස්වාදයි ආස්වාදයි කියන දැක්ම අපිට ගෙනල්ලා දුන්නේ අවිද්‍යාවට සාපේක්ෂව නේද මේ අපි පංච උපාදාන ස්කන්ධයට නේද වැටලා තියෙන්නේ මේ දුකට නේද වැටලා තියෙන්නේ මේ ආදීනවයටම නේදපත් වෙලා තියෙන්නේ ආස්වාදයේ විදිහට ඒ තාක්කල් නේද මේ ජරා මරණ දුක්ඛිත සසරක් උරුම වෙන්නේ කියන තැන එයා දකින්න පටන් ගන්නවා. අන්න එතනයි නිස්සරණය කරන්න පුළුවන් නුවණ පහළ වෙන්නේ. අන්න එතනයි එයා දකින්නේ රූපේ කියලා කියන්නේ දුකමයි රූපේ සමුදය කියලා කියන්නේ දුකේ සමුදයමයි රූපේ නිරෝධය කියලා කියන්නේ දුකේ නිරෝධයමයි රූපේ නිරෝධ කරන ප්‍රතිපදාව දැක්ම කියලා කියන්නේ දුක නිරෝධ කරන ප්‍රතිපදාවමයි කියන තරට එයාට නුවණක් පහළ කරනවා අන්න එයාට තේරෙන්න පටන් ගන්නවා එතනදී පංච උපාදානස්කන්ධය තමයි මේ ආස්වාද විදිහට දැකලා තියෙන අවිද්‍යාවට සාපේක්ෂව. දුකමයි මේ ආස්වාද විදිහට දැකලා තියෙන්නේ. දුකේ සමුදයමයි ආස්වාදයේ සමුදය විදිහට දැකලා තියෙන්නේ කියන තැන යාට ආදීනවේ හොඳට පේන්න පටන් ගන්නවා. හැබැයි ආර්යෝ ආදීනමේ විදිහට දකින්න එක අපරිආපන්න භූමියේ ආදීනව දකින්නකොට ලෝකයේ තුල ඒක ආස්වාදයක් විදිහට හඳුනගන්න. ලෝකයේ ආස්වාදය දකින්න තැනදී ආර්ය දර්ශනයේ ඒක ආදීනවයක් බවට පත් වෙනවායි. රූපය හම්බ වෙන මානසික මට්ටම රූපයේ සමුදය වීම පංච උපාදානස්කන්ධයේ සමුදය වීම දුකේ සමුදය වීම ආවිහින වේ විදිහටම ආර්ය දකිනවා. ආස්වාදයේ ආස්වාද විදිහටත් ආදීනවේ ආදීනවේ විදිහටත් නිස්සරණයේ නිස්සරණයේ විදිහටත් සතුසේ දකින්න නුවණ ඥානය පහල කරගන්නවා. එහෙනම් මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධයේ සමුදය පංච උපාදානස්කන්ධයේ නිරෝධය පංච උපාදානස්කන්ධයේ නිරෝධ කරන පටිපදාවක් නැත්තම් මෙන්න මේ පටිපදා මේ විදිහටම දැකලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටික ඒ විදිහටම යථාර්ථය දැකලා රූප වේදනා සංඥා සංකාර විඥාන යන්නේ සමුදය දැකලා මේකේ Nirodhe Nirodha මාර්ගය සාක්ෂාත් කරන්න අවශ්‍ය කරන නුවණ ප්‍රතිපදාව අපි ජීවිතයට එකතු කරගන්නට ඕන ජීවිතයට සකස් කරගන්නට ඕන අද දවසේදී සංයුත්ත නිකායේ කන්ද වග්ගයේ කන්ද සංයුක්තියට අදාළ උපාදාන පරිවත්ත සූත්‍රය සුරු කරගෙන පුංචි කාල හෝරාවක් තුලදී ධර්මකාරණා කිහිපයක් සාකච්ඡා කළ යම් අවබෝධයක් ගන්නට බලාපොරොත්තු වුණා මේ ධර්මකාරණාවන්‍ය අපහැදිලි නොපැහැදිලි තැනක් තියෙනවා නම් නැවත නැවත ශ්‍රවණය කරමින් නැවත සාකච්ඡා කරමින් ජීවිතයට එකතු කර ගැනීමෙන් කටයුතු කිරීම තුළ අපිට මේ කාරණාවන් ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් යුක්තව දකින්නට අවශ්‍ය කරන වාග්ය උදා වෙනවා. ඒ උතුම් වූ වාග්ය සම්පන්න தත්ත්වය උදා කරගෙන සසර දුක් කෙරවල කරන්නට අවශ්‍ය කරන නුවණ ඥානයේ පහළ කර ගැනීම පිණිසම මේ ධර්ම කාරණාවන් උපයෝගී කරගනිත්වා මේ ධර්ම කාරණාවන් හේතු උපනිශ්‍රය බවට පත්වෙත්වා මේ ධර්ම දේශනාවන් තුළින් ජනිත වන්නට යෙදුනා වූ පුණ්‍ය කුසල ශක්තිය අපි හැමතෙම එකසේ අනුමෝදන්වත්වා ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා සියලු සසර දුක් නිම කරමින් පුතුන් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදුනාදයක් පවත්වන්න හැම දිනාටම තෙරුවන් සරණයි යහපතක්ම වේවා